සංජීවි මහත්මිය අවසරයි ස්වාමින් වහන්සේ දැන් කෙනෙක් මැරෙන්න ඉන්නකොට ස්වාමින් වහන්සේ දැන් කර්මය ඒ කර්ම රූප කර්ම නිමිති ගති නිමිති ඒවා පෙනෙන්නේ ස්වාමින් වහන්සේ චුතිසිත ඇති වෙනකොටද එහෙම නැත්නම් දවස් දෙක තුනකට කලින් කලින් මම කලින් වෙන්න පුළුවන් එදා දවසේ වෙන්නත් පුළුවන් චුතිසිතට මොකක්වත් අරමුණු වෙන්නේ නැහැ. චුතිසිත කියලා කියන්නේ භවාංග චිත්ත පරම්පරාවේ අවසාන සිත. එතකොට භවාංග සිතට මේ ලෝකයට අදාළ මොකුත් අරමුණු වෙන්නේ නැහනේ. එතකොට ඒ කර්ම කර්ම නිමිති ගති නිමිති ආදී පහළ වෙනකොට අපට චිත්ත වීති ඇති වෙනවලු. චිත්ත වීති ඇති වෙනවා කියන්නේ භවාංග චලන භවාංග උපච්ඡේදක ආදී සිද්ධ වෙලා ඊටු ටික සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා චක්කු විඥාන වශයෙන් ඒවා ඇති වෙන්න පුළුවන් සෝත විඥාන, ඝාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන වශයෙන් ඇති වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මනෝ විඥානය තමයි එතනදී ප්‍රබලව ක්‍රියාත්මක වෙන්නේ. ඒක දවස් කීපයකට කලින් ඉඳලා වෙන්නත් පුළුවන්, එදා දවසේ වෙන්නත් පුළුවන්, ඒ මොහොතේම වෙන්නත් පුළුවන්. හැබැයි චොතිසිතට නෙමෙයි අරමුණු වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒක ස්වාමින් වහන්සේ දැන් කියන්නේ ඕනම ඕනම එකක් මතක් මතක් වෙලා එහෙම ඇති වෙන්න පුළුවන් නේද ස්වාමින් වහන්සේ? රූප ඒ වෙලාවේ තියෙන රූප වෙන්න පුළුවන්. කලින් ගත්තු රූප වෙන්න පුළුවන්. ඒ වෙලාවේ රූපම නම් චක්කු විඥානයේ පාදක කොටගෙන එනවා. කලින් ගත්තු රූප නම් මනෝ මනෝද්වාරික වැටෙන. දැන් අර කවුද මේ ධම්මික උපාසකතුමාට වගේ දැන් එතුමාට ගති නිමිති පහළ වෙනවා. කෙලින්ම චක්කු විඥාණයට අරමුණු වෙන හැටියට. ඒක පැහැදිලිව ඇස් දෙකටම පේනවා. මනසට විතරක් නෙමෙයි. ඒ වගේ වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි. බොහොම පිං ස්වාමීන් වහන්සේ. ඉතින්